සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවත ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් පැවැත්වෙන සිව්වැනි ධර්ම දේශනාව රූපාවචර ධානයන්හි ද්විතීය ධානයේ සහ තෘතීය ධානයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විවරණය සහිතව දේශනා කළ දේශනාව අද මෙලෙසින් ආරම්භ වෙන්නේ. පින්වත්නි ඊළඟට කියන සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං සවිතක්කං සවිචාරං කියන එකේදී ධානයන්හි සම්ප්‍රයෝගාංග කියලා කියන්නේ පින්වත්නි මේ විතර්ක සහ ਵਿਚාර පැහැදිලිද දැන් අකුසලය සහ කාමය කියන දෙක මේ ධානවලදී දුරු කරන්න ඕන දෙක සංප්‍රයෝග සහ විප්‍රයෝග කියලා දෙකක් තියෙනවානේ. එතකොට ධානවලදී දුරු කරන්න ඕන කාරණා දෙක තමයි කාමයේ සහ අකුසලය. විවිච්ඡේව කාමේ. කාමයේ දුරු කරලා විවිච්ඡ අකුසලෙහි අකුසලයේ දුරු කරලා. ධානවලදී ධාන වඩනකොට පින්නතුනේ අකුසලයයි කාමයයි දෙක දුරු කළ යුතු දේවල් දෙක. ඒ ධානයේ පිණිස සංප්‍රයෝග විය යුතු කරුණු දෙක. ඒ කියන්නේ එක් විය යුතු කරුණු දෙක මොනවද? විතක්ක සහ ਵਿਚාර. විතක්ක සහ ਵਿਚාර. ඉන්වත්නි දැන් සීලයක් උනත් ගත්තම සමාදාන සහ විරති වශයෙන් බෙදෙනවනේ. සමාදන් වෙන දේකුත් තියෙනවා. ඒ වගේම තමයි අපි වෙන් වෙන දේකුත් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා වගේම සියලු සත්වයන් කෙරෙහි මෙත්සිත වඩනවා. ඒ වගේ ධානවලදී පින්නතුනේ මේ ලෞකික ධානවලදී මෙතන කියනවා කාමයයි අකුසලයයි අතහරිනවා විතර්ක ਵਿਚාර දෙක මේ ධානයේට සංප්‍රයෝග වෙනවා. ඒ කියන්නේ මේ දෙක එක් වෙන්න ඕනේ. විතක්ක නම් සිත අරමුණෙහි නැංවීමයි. විතක්ක කියලා කියන්නේ මොකද්ද එතකොට? සිත අරමුණෙහි නැංවීමයි. මොකද්ද මේ අරමුණ? ඇසට පෙනෙන රූප අරමුණක්වත් කනට ඇහෙන සද්ද අරමුණක්වත් නෙවෙයි. මොකද මේ වෙනකොට විවිච්ඡේව කාමේහි. එයා වස්තුකාම මේ වෙනකොට දුරු කරලා. එහෙමනම් ඒ අරමුණ නෙවෙයි මේ සිතට නංවන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ අනේ අපේ gedara කියන එක සිතට නැංගුවට ඒක නෙවෙයි මේ කියන්නේ. මොකද ඒ වෙනකොට එයා gedara පිළිබඳව තිබෙන ඒ වස්තුකාමයේ හිතෙන් අතහැරලා. ඒ gedara කෙරෙහි යම් බැඳීමක් තිබුණා නම් විවිච්ඡ අකුසලෙහි කියන තැනදී ඒකක් දුරු කරලා. කාමච්ඡන්දේ දුරු කරලා මේ කියන්නේ. කාමච්ඡන්දේ දුරු කරලා අපි හිතමු යම් කසිනයක් නම් වඩන්නේ. පඨවි කසිනේ වේවා, ආපෝ කසිනේ වේවා, තේජෝ කසිනේ වේවා මේ කසිනය එහෙමත් නැතිනම් අරමුණ සිතන නම්ව ගන්නවා. අරමුණ සිතන නම්ව ගන්නවා. දැන් අපි යනවා ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ වඳින්න. ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ වඳින්න යන්නේ gedara මතක් කර කර නෙවෙයි. එහෙනම් gedara ඉඳන් තමයි ආවේ. නමුත් gedara හිතෙන් අතෑරලා එතන ඉඳන් පින්වතුනේ සිතට නංවන්නේ මොකද්ද? ස්වර්ණමාලි මහසෑය. ස්වර්ණමාලි මහසෑය වන්දනා කරලා පින්වතුනේ ජයසිරි මහාමුදුරුව වඳින්න යනකොට ස්වර්ණමාලි මහසෑය ගැන නෙවෙයි ජයසිරි මහාමුදුරුව ගැනයි අපි සිතට නංවන්නේ නේ. පැහැදිලිද? ඒකයි මෙතන කියන්නේ පින්වත්නි. කාම අරමුණක් නෙවෙයි. මොකද කාමයේ මේ වෙනකොට වස්තු කාමයක් අතහැරලා ක්ලේශ කාමයක් පින්නතුනේ ධාන මට්ටම් වලින් යටපත් කරලා. දැන් අරමුණට නංවන්නේ මේ කසිනාදී ආරම්මන තමයි පින්නතුනේ සිතට නංවන්නේ. එහෙනම් විතක්ක කියලා කියන්නේ පින්නත්නි සිත අරමුණෙහි නැංවීමයි. ඊළඟට සවිචාරං සවිචාරං විචාර කියලා කියනවා මොකද්ද? විතර්කණයට පස්සේ. දැන් විතර්කයෙන් මොකද්ද කරන්නේ? සිත අරමුණෙහි නංවනවා. පඨවි කසිනේ නම් පඨවි කසිනේහි සිත නංවනවා. ඒ කියන්නේ පඨවි කසිනේට සිත ගන්නවා. ඕකනේ කියන්නේ. පඨවි කසිනේට සිත ගන්නවා. ඊට පස්සේ සවිචාරං කියන එකෙන් කරන්නේ එකී අරමුණෙහි සිත හැසිරවනවා. ඒ අරමුණේ සිත හසුරුවනවා. සවිතක්ක කියන එකෙන් කරන්නේ අරමුණට සිත ගන්නවා සවිචාරං කියන තැනදී කරන්නේ ඒ අරමුණේ සිත හසුරුවනවා හරියට මොන වගේද පින්වත්නි මේ දේශනාව පැවැත්වෙන්නේ නාවින්න රජමහා විහාරයේදී මම නාවින්න රජමහා විහාරයට යනවා කියලා සිත එතනට නංවනවා. රජමහා විහාරයට ඇවිල්ලා රජමහා විහාරයේ සෑම තැනකම පින්නතුනේ අපි ඇවිදිනවා. ඒක තමයි කියන්නේ මෙතන සවිචාරං කියලා. එතකොට නාවින්න රජමහා විහාරයට මම එනවා කියන තැනින් පස්සේනේ නාවින්න රජමහා විහාරේ මම සැරිසරනවා කියන එකෙන්නේ. පැහැදිලි නේද? එතකොට අපිට බත් කන්න ඕනේ කියන එක තියෙනවා. ඉස්සෙල්ලා අපි සිත නංව ගන්න ඕන පින්නතුනේ බත් උයන්න. එතකොට අන්න ඒ වගේ පින්වත්නි අරමුණෙහි සිත නැංවීම තමයි පින්නතුනේ සවිතක්ක කියන එකෙන් කරන්නේ සවිචාර කියන එකෙන් කරන්නේ පින්වත්නි මොකද්ද ඒ අරමුණෙහි හැසිරවීම එහෙමත් නැත්නම් මේ සවිතක්ක සක්කං සවිචාරං කියන එකේදී සවිචාර කියන එක අඳුනා ගන්න පුළුවන් කොහොමද? ඒ අරමුණ ස්පර්ශ කරනවා කියනවා. ඒ අරමුණ ස්පර්ශ කරනවා. හරි දැන් අපි හිතමු පින්වත්නි යම් කිසි කෙනෙක් අපිට මේ වැඩම කරන්න ඉල්ලලා තියෙන පාවාඩේ දකිනවා. නමුත් ඊළඟට එයා මේක ස්පර්ශ කරලා බලනවා. ඒ බලන්නේ ඒ මනසට ගත්තු පාවඩය ගැන පරිපූර්ණ වූ දැනීමක් ඇති කරගන්න. එයයි ස්පර්ශයෙන් දැකපු දේ තුල තව එයින් ඔබෙහි යමක් දකින්නවද නැද්ද? මේක මෘදුයි, පහසුයි ආදී වශයෙන් ඒ කරුණු දකින්න. එතකොට සිතෙන් අන්නේ වගේ අරමුණ ස්පර්ශ කරනවා පින්වත්. මේ උපමාවක් කිව්වේ සිතෙන් අරමුණ ස්පර්ශ කරනවා. ඒකයි සවිචාරණ මේකට උපමාවක් තියෙනවා අංගුත්තර නිකායේ දුක නිපාත අට කතාවේ. පින්වත්නි කුරුල්ලෙක් ඉහළ ආකාශයට නැගලා පින්වතුනේ පියාපත් සලල පියාපත් සලල පියාපත් සලල ඉගිලෙනවා. ඉගිලිලා ඔබ දැකලා ඇති ආපහු ඒ කුරුල්ලා ඒ පියාපත් දෙක සලන්නේ නැතිව පියාපත් දෙක පින්වතුනේ හකුලගෙන හෝ දිගෑරගෙනම හෝ නිදහස යනවා. පැහැදිලිද? එතකොට පියාපත් සලනයකින් කරන්නේ වොමනා තැනට වොමනා වේගයට මේ කුරුල්ල තමන්ව නංවා ගැනීම. පවිතක්කම් කියන එක ඒ වගේ. ඊළඟට ඒ අරමුණ ස්පර්ශ කරන එක හරියට මොන වගේද? අර පියාපත් දෙක සලන්නේ නැතිව එහෙමම තියාගෙන ඒ වේගෙන් ඒ ආකාරයෙන් යනවා. බලන්නකො කොච්චර ලස්සන උපමාවක්ද කියලා. කවිතක්කම් කියන එක පියාපත් තලමින් කුරුල්ලෙක් අහසට නගිනවා වගේ. නැගලා නමුත් ඉන් අනතුරුව පියාපත් තලන්නේ නැතිව කුරුල්ලෙක් පින්නතුනේ පාවී යන්නේකට සුළඟට අනුගත වෙවි යන්නේකට කියනවා අවිචාරං. අවිචාරං. එතකොට විවේකජං පීති සුඛං. දැන් විතර්ක ਵਿਚාර සහිතව පින්වත්නි විවේකයෙන් උපදින්නා වූ දැන් මෙතන මොන විවේකයේද කාය විවේකයක් තියෙනවා චිත්ත විවේකයක් තියෙනවා කාය විවේකයයි චිත්ත විවේකයයි දෙකම තියෙනවා සිත අරමුණට නංවලා ඒ අරමුණෙහි සිත ස්පර්ශ කරනවා සිත හසුරුවනවා ඒ අරමුණමයි නමුත් මේ අරමුණ කාම අරමුණක් නෙවෙයි කසින අරමුණක් එසේ විවේකයෙන් පීති සුඛං ප්‍රීතියෙන් උපන් සැපයක් තියෙනවා. ප්‍රීතියෙන් උපන් සැපයක්. ප්‍රීතිය පස්සාකාරයි කියලා අපි පෙර වාරයකත් සඳහන් කළා. පස්වන ප්‍රීතිය කියලා අපි හැඳින්නුවේ එයයි. නමුත් නැවත එහි මතකයේ අලුත් වීම පිණිස සඳහන් කළොත් පළවෙනිම ප්‍රීතිය අපි කිව්වා පින්වත්නි කුද්ධිකා ප්‍රීති කියලා. කුද්ධිකා ප්‍රීති. කුද්ධිකා ප්‍රීතිය කියලා කියන්නේ පින්වත්නි මොහොතකට නැගින්නා වූ ලොමු දැහැ ගන්නට පුළුවන් සමර්ථවන්නා වූ ප්‍රීතිය. ඒ කියන්නේ ඇඟේ රෝම කූපයන් ලෝමයන් පින්වත්නි ඒ කියන්නේ මේ මගේ ඇඟේ මයිල් කිලින් වුණා කියලා. අන්න ඒ ප්‍රීතිය තමයි කියන්නේ ඉතින් අපිට නම් එහෙම ප්‍රීතියක් මම හිතන්නේ දැනෙලා තියෙයි කියලා. නේද? එතකොට අපි දැනගන්න ඕන අපිට ප්‍රීතියෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල තියෙන කියන ප්‍රීතියෙන් පළවෙනි එකවත් ඇති වෙලා නැහැ කියලා. ඊළඟට කියනවා පින්වත්නි කනිඛා පීති. කනිඛා පීති කියලා කියන්නේ විදුලි සරයක් කොටනවා වගේ පින්නතුන එක පාරම නිමේෂයෙන් නිමේෂය ඇතිවන්නා වූ ප්‍රීතියක්. මුළු ශරීරයේ සලිත වෙලා යන තරම් පින්නතුනේ මොහොතින් මොහොත විදුලි පහරක් අකුණු පහරක් වදිනවා වගේ විදුලි සැරයක් කොටනවා වගේ ඇතිවන්නා වූ ප්‍රීතිය ශරීරයම හෝ ශරීරයේ අංශයක් හෝ හිරිවට්ටන්නන තරම් වින්නතුන මේක බලවත් මුළු ශරීරයම හෝ ශරීරයෙන් අඩක් හෝ හිරිවට්ටන්නට පුළුවන් තරමටම පින්නතුන මේක බලවත් කියනවා ඊළඟට කියනවා ඔක්칸තිකා පීති ඔක්칸තිකා පීති කියලා කියන්නේ පින්වත්නි ශරීරයේ බැසගත්තු ප්‍රීතියක් හරියට වෙරළේ රළ පෙරලි පෙරලි එනවා වගේ මේ ශරීරය ඇතුළාන්තේ පෙරල පෙරල එනවා කියනවා ඒ ප්‍රීතිය පින්නතුනේ. ඒක තමයි පින්නතුනේ ඔක්කාන්තිකා ප්‍රීති කියලා කියන්නේ. හතරවෙනි ප්‍රීතිය කියනවා උබ්බේගා ප්‍රීතිය. උබ්බේගා ප්‍රීතිය කියලා කියන්නේ බලවත් අවස්ථාවක් මේ කය සැහැල්ලු නිසාම ඒ ප්‍රීතිය නිසා අහසට නංවල අහසින් අරන් යන්න පුළුවන් තරම ප්‍රීතිය. අවසාන ප්‍රීතිය තමයි පරණා ප්‍රීති. පරණා ප්‍රීති කියලා කියන්නේ පින්වත්නි ආත්පසින්ම මුළුමනින්ම පිරිච්ච ප්‍රීතිය. පිරුණු ප්‍රීතිය පින්වත්නි හරියට මොන වගේද? පර්වත කුහරයකට එකපාරම ජල කඳක් වැදුනොත් එහෙම අන්න ඒ වගේ පින්වතුනේ පර්වත කුහරයක් වතුරෙන් පිළුණා වගේ පින්නතුනේ මුළු ශරීරය පිරී යන්නා වූ ප්‍රීතියද කියනවා පරණා ප්‍රීතිය. එතකොට මේ කියන ක්‍රමයට පින්නතුනේ කාමය දුරු කරලා අකුසලය දුරු කරලා විතර්ක ਵਿਚාර සහිතව විවේකයෙන් උපන් ප්‍රීතියෙන් ප්‍රථම ධානයේට පැමිණිලා වාසය කරනවා. ප්‍රථම ධානය. මේ කියන්නේ රූපාවචර ධානවල පළවෙනි ධානය. ප්‍රථම ධානය. මේ ප්‍රථම ධානයේට පැමිණිලා වාසය කරනකොට ඒ ප්‍රථම ධානයේ තියෙන ධාන සුවය. ඇයි? දැන් කාමයේ අතහැරලා මනසින්. වස්තු කාමයක් අතහැරලා ක්ලේශ කාමයක් අතහැරලා. ඒ කියන්නේ කාය විවේකයකුත් විඳිනවා. චිත්ත විවේකයකුත් විඳිනවා. ඒ විඳිනවා විතරක් නෙවෙයි කසින අරමුණක සිත මනාකොට පිහිටලා දැන් හරිම විවේකයකින් ප්‍රීතියක් ඇති වෙලා අන්න ඒ ප්‍රීතිය ඇති වුණාට පස්සේ තස්ස ඒව මස්ස අන්න ඒ ධාන සුවය විඳින කෙනාට මෙහෙම හිතෙන්න පුළුවන් කොහොමද සල්ලේකේන විහරාමි මම කොහොමද කෙලෙස් සිඳලයි මේ ජීවත් වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. මේ කියන්නේ මොකද මම රහත් වුණා කියලා හිතෙන්න පුළුවන්. මම කෙලෙස් සිඳලා දැම්මා මම රහත් වුණා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා නකෝ පනේතේ චුන්ද අරියක්ෂ විනයේ සල්ලේකා උච්ඡන්ති ඒක සල්ලේකයක් එහෙමත් නැත්නම් ඒක කෙලෙස් තිඳලීමක් කියලා ආර්ය නොව් අනාර්යෝ නම් හිතනව ඇති. නමුත් ආර්ය විනයේදී නම් ඒක කෙලෙස් තිඳීමක් නෙවෙයි කිව්වා. ඒක කෙලෙස් තිඳීමක් නෙවෙයි. එහෙනම් මොකද්ද? ditta dhamma sukha vihara ඒතේ අරියස්ස විනේ මුච්චති. ඕක මේ ශාසනයේ ආර්ය විනය, ඒ කියන්නේ බුද්ධ ශාසනයක නම් ඕක මේ ආත්ම භාවයේ ලැබෙන සැප විපාකයක්, සැප විහරණයක් විතරයි කියනවා. පැහැදිලිද? මේක සැප විහරණයක්. තවත් සරලව කිව්වොත් බඩගින්නේ වේදනාව තියෙන කෙනෙකුට බඩ පිරෙන්න බත් කාපුවම බඩගින්න ඉවරයි කියලා හිතෙන්න පුළුවන් බඩගින්න ඉවරද බඩගින්න ඉවර නැහැ ඒක ඒ මොහොතේ සැප විහරණයක් ඒක ඒ මොහොතේ ලැබිච්ච කුසගිනි නිවීමක් විතරයි ඒ මොහොතේ බඩගින්න තියෙනවා ඒ මොහොතේ ඒ බඩගින්න නිවීමක් විතරයි ඒ සුඛ විහරණේ නැති වෙච්චම ආයෙත් තියෙන්නේ ඒ බඩගින්නෙම නේද අන්න ඒ වගේ කියන්නේ ධර්මයට අනුගතව නම් මේ කියන ධාන සුවය කෙලෙස් සිඳීමක් නෙවෙයි ඒක මේ ජීවිතයේ ලැබෙන සුඛ විහරණයක් ඒ කියන්නේ සැපවත් වාසයක් පමණයි. සැපවත් වාසය කිරීමක් පමණයි. නමුත් සැපවත් වාසය කිරීම කියන්නේ දුක් නැති කිරීම කියලා ගන්න එපා. දැන් අපි සැපෙන් ඉන්නවා කියලා කිව්වම ඒකෙන් කියන්නේ නැහැනේ දුකක් නැහැ කියලා. නේද? අපි සැපෙන් ඉන්නවා කිව්වට පින්වත්නි දුකක් නැහැ කියලා කියන්නේ නැහැ නේද? ඔළුවේ කැක්කුම නැහැ කියලා කිව්වහම ඒකෙන් කියන්නේ නැහැ බඩේ කැක්කුමක් නැහැ කියලා. සමහරලාගේදී ඔළුවේ කැක්කුම නැහැ තමයි. ඒ වුණාට බඩේ කැක්කුම තියෙනවා. දතේ කැක්කුම තියෙනවා. ඒ වගේ. මේක මේ ජීවිතේ ලැබෙන සැපවත් විහරණයක් සැප වාසය කිරීමක් විතරයි නැතිව මේ සසර දුක් කෙලවර වෙලා නෙමෙයි කෙලෙස් ඉඳලා නෙමෙයි බොහෝ දෙනෙක් මෙතනදී මුලා වෙනවා පින්නතුනේ බොහෝ දෙනෙක් මෙතනදී මුලා වෙනවා පින්නොත්. මේක ආර්ය විනයට අනුව නම් බලනකොට පින්නතුනේ බොහෝම తాවකාලික සැප විහරණයක් විතරයි. නමුත් මෙයාට ඇති වුණු සංඥාව කොහොම එකක්ද? මෙයාට ඇති වෙච්ච සංඥාව පින්වත්නි ආ මම කෙලෙස් තිඳ දාලා තමයි ඉන්නේ. කෙලෙස් සිඳලලා නැතිව එයාට හිතෙනවා කෙලෙස් සිඳලලයි මම ඉන්නේ කියලා. මේකට දේශනාවේ කියනවා පින්වතුනේ අඤ්ඤත්‍ර අධිමාන මේක අධික මාත්‍ර මානයක් කියනවා. අධිමාන අතිමාන නෙවෙයි. අධිමාන පැහැදිලිද? මේක සාමාන්‍ය පෘථග්ජනයෙකුටවත් ඇති වෙන මානයක් නෙවෙයි. මේ මානය අධික මානයක්. මේ අධික මානය සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන මානයට වඩා පින්නොතුනේ බරපතලයි. නමුත් ඒ මානයට ඇති වුණාට පස්සේ එයාලට තේරෙන්නේ මට උනේ මොකද්ද කියලා. බලන්නකෝ. ඒකයි මේ ධර්ම මාවතේ යනකොට මම මොකටද මේක කරන්නේ කියන එක හරියට දැනගෙන ඉන්න ඕන කියලා. නැති වුණොත් අතරමඟදී පුංචි පුංචි වලවල් ඔක්කොම බේරලා බේරලා බේරලා ගිහිල්ලා මහ ලොකු වලකට වැටුණොත් අපිට වඩා ලොකු නේද? කෑමෙනුත් පරිස්සම් වෙලා බීමෙනුත් පරිස්සම් වෙලා ඔක්කොගෙම පරිස්සම් වෙලා කුංචි ලෙඩක් හැදුනත් බෙහෙත් අරගෙන පරිස්සම් වෙලා එහෙම ගත්ත බෙහෙතකින් ලෙඩක් හැදුණා ඒ වගේ ධනය නිසා ඇතිවන මානෙත් බණ කියලා හරි ඉවර කරගන්න පුළුවන් නිලය නිසා ඇතිවෙන මානෙ නිලය අහිමි කරලා හරි නැති කරන්න පුළුවන්. බන කියලා හරි අයින් කරන්න පුළුවන්. ධර්ම මාවතේදී රහත් නොවීමම රහත් වුණා කියලා ඇති වෙන මානෙ. ඒකට කොහොම බන කියන්නද? මොකද එයා රහතෙක් කියලා හිතන කෙනෙක් වෙන කාගේ දෙයක් පිළිගනීද? ඒක අධිමානයක් පින්වත්නි අධිමානයක් අඤ්ඤත්‍ර අධිමානා මේ අධිමානේ ඇති වෙන්නේ කාටද දේශනාවේ කියනවා මේ අධිමානය ඇති වෙන්නේ නැහැ කිසිම විදිහකින් ආර්ය නොව් පෘථග්ජනේකට සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන එහෙම පෘථග්ජනේකට මේ අධිමානය ඇති වෙන්නේ නැහැ මේවා කියනකොට එහෙනම් අපි මෙහෙම මේ ඉන්න එක තමයි හොඳම වැඩේ කියලා <laughs> එහෙම හිත හදා ගන්න එපා. නේද? ගෙදර යනකොට පාර වහලා නම් අපි නොයා ඉන්නේ වෙන පාරකින් යනවා. අන්න ඒ වගේ හරි පාරක් අපි වැස ගන්න ඕන හරි පාරක. එතකොට සාමාන්‍යම පෘථග්ජනයන්ට මේ මානෙ ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න කාරණයක් නැහැ. ඊළඟට පින්වත්නි සෝවාන් ඵලයට පත්වෙච්ච උත්තමයන් වහන්සේට මේ මානෙ උපදින්නේ නැහැ. සකුරුදාගාමි ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයන් වහන්සේටත් මේ අදිවානෙ උපදින්නේ නැහැ. අනාගාමී ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයන් වහන්සේටත් මේ මානෙ උපදින්නේ. අරහත් ඵලයටපත් වෙලා සසර නිම කළ උත්තමයන්ටත් මේ කියන මානෙ ඇති වෙන්නේ එහෙනම් මේ මානෙ කාටද උපදින්නේ? සමත හෝ විදර්ශනා වශයෙන් භාවනාව ප්‍රගුණ කරද්දී විස්කම්බන ලෙස කෙලෙස් යටපත් කරන්නා වූ කෙනාටම තමයි මේක උපදින්න වෙනවා. කොච්චර පරිස්සම් වෙන්න ඕනද? කාටද මේ මේ කියන අතිමානය උපදින්නේ? සමත හෝ විදර්ශනා වශයෙන් පින්වත්නි විස්කම්බන ප්‍රහාණයකින් කෙලෙස් ධර්ම යටපත් කරන කෙනාට තමයි මේක උපදින්නේ. අධිමානයක් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන එකක් නෙවෙයි. මේ අධිමානය මොනතරම්ද කියලා කිව්වොත් පින්වත්නි දේශනාවේ උපමා කතා කියනවා පින්වත්නි මේ කලගුරු තිස්ස අබ්බත වාසී කලගුරු තිස්ස කියන විහාරයක් තිබුණා ඒ විහාරස්ථානයේ වැඩ හිටිය පින්වත්නි ධම්ම දින්න කියලා පිරුණාහන්සලා මේ ධම්මදින්න හාමුදුරුවෝ උපසම්පදා වෙලා නොබෝ කාලයකින්ම පින්වත්නි බොහෝ දෙනා වහන්සේලාටම සසරෙන් නික්මෙන්නට උන්වහන්සේ මඟ පෙන්වුවා. හරි ප්‍රසිද්ධ වුණා ප්‍රකට වුණා ඒ නිසා උන්වහන්සේ. බොහෝ දෙනාට නිසි මාවත පෙන්වන කෙනෙක්. වැරදි පාර පෙන්වන කෙනෙක් නෙවෙයි කියලා. බොහෝ දෙනෙක් ඒ නිසාම ඇත්තටම පින්නතුනේ කෙලෙස් සංසිඳෙව්වා. කෙලෙස් සිඳ දැම්මා. ඉතින් උන්වහන්සේ එහෙම වැඩ ඉන්නකොට පින්නතුනේ එක්තරා විහාරයක තිස්ස මහා විහාරයේ ඉඳපු මහතෙරුන් වහන්සේ භික්ෂු පිරිසක් අතේ පණිවිඩයක් යවුවා තිස්ස මහා විහාරයේ මහා සංඝරත්නය ඔබ වහන්සේව හොයලා ඔබ වහන්සේව වඩින්න කිව්වා. උන්වහන්සේලා වැඩියට පස්සේ අර ධම්මදින්න හාමුදුරුව අහනවා කිමද පැවැත්නි ඔබ වහන්සේලා අනුන් ගැන හොයනවද ඔබ වහන්සේලා ගැන හොයනවද කියලා ඇහුවා. දැන් මේ ආවේ කවුරු හොයාගෙනද? ආවේ ධම්මදින්න හාමුදුරුවෝ හොයාගෙන. ධම්මදින්න හාමුදුරුවෝ හොයාගෙන වැඩම කරපු හාමුදුරුවන්ගෙන් ධම්මදින්න හාමුදුරුවෝ අහනවා මොකද කියන්නේ මහණෙනි ඔබ වහන්සේලා අනුන් හොයනවද නැත්නම් ඔබ වහන්සේලා හොයනවද කියලා. උන්වහන්සේලා උත්තර දුන්නා අපි අපි හොයනොයි කියලා. අවවාද කළා නොබෝ කාලයකින් උන්වහන්සේලා සියලු දෙනා වහන්සේලාම අරහත් ඵලයට පත් වුණා. දැන් ආවේ ධම්මදින්න හාමුදුරුවෝ හොයාගෙන. ධම්මදින්න හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේලා අනුන් හොයනවද තම හොයනවද කියලා. දෙවෙනි වාරෙත් කිව්වා. දෙවෙනි වාරෙත් එහෙමමයි. ඊළඟ වාරේ මොකද කළේ? ටිකක් වයසටපත් වෙලා පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ නමක් කියවුවා. පින්නතුනේ උන්වහන්සේ ගිහිල්ලා ධම්මදින්න හාමුදුරනේ කිව්වා කිමද ස්වාමීනි ඇයි තිස්ස මහා විහාරයේ මහතෙරුන් වහන්සේගේ ආඥාව ඔබ වහන්සේ ගරු කරන්නේ නැද්ද? වඩින්න කියලානේ. ඔබ වහන්සේ ළඟට පිරිස එව්වේ වඩින්නේ නැද්ද? වහා මේ වෙලාවෙම පින්නතුනේ පාත්‍ර සිවුරු අරගෙන නික්මුණා. ඔය නික්මෙන අතරතුර තිස්ස මහා විහාරයට යන අතරමඟදී එක විහාරයක් තිබුණා. එදා මේ විහාරයේ ධම්මදින්න හාමුදුරුව නතර වුණා 60 වයස් පිරිච්ච මහතෙරුන් වහන්සේ නමක් තමයි ඒ විහාරේ වැඩ සිටියේ. උන්වහන්සේට වන්දනා කරලා හිම ඇහුවා ස්වාමීනි ඉතින් කොහොමද ඔබ වහන්සේ ලබලා තියෙන විශේෂ අධිගම එහෙම මොනවද කියලා හෙව්වා. අධිගම කියලා කියන්නේ අවබෝධ කරගත්තු ධර්මයේ එහෙමත් නැත්නම් ලැබූ මගපළයක් එහෙම ඔබ වහන්සේ තියනවද කියලා හෙව්වා. අර ස්වාමින් වහන්සේ කිව්වා "ඇවැත්නි මම මේ ශාසනයේ යම් භික්ෂුවක් යමක් කරන්න ඕන නම් ওই ටික කරලා ඇවැත්නි මන් දැන් හුඟක් කල් කිව්වා. අද ඊයේ නෙවෙයි කිව්වා මම රහත් උනේ. මම රහත් කළා දැන් බොහොම කල් කිව්වා. ඒකනේ මේ කියන්නේ. මේ ශාසනයේ යම් භික්ෂුවක් යමක් කළ යුතු නම් ඒ ටික ඉවර කරලා මම දැන් හුඟක් කල් කිව්වා. එහෙමද? ස්වාමීනි 이르දි ප්‍රාතිහාරයම පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. අපේ පුළුවන් කිව්වා. එහෙනම් ස්වාමීනි මවන්න බැරිද මහ ඇති? ඕක මහ දෙයක් කියලා කිව්වා. ඕක මහ දෙයක් කියයි. මම මවන්නම් කිව්වා. පින්නතුනේ මහා දල දෙකක් තියෙන මහා ඇතෙක් මැව්වා. මවලා ඉවර වෙනකොට පින්නතුනේ මවපු හාමුදුරුවන්ට බයයි දැන් එතා දිහා බලාගෙන ඉන්න. මොනවා වුණත් ඇතෙක්නේ මහා සද්ධාන්ත හස්තිරාජේ දැක්ක විතරයි උන්වහන්සේට පින්නතුනේ මරණ භය ඇති වුණා. එතකොට උන්වහන්සේටම තේරුණා මගේ කෙලෙස් සිඳිලා නෑ. මගේ කෙලෙස් සිඳිලා නෑ. ඔන්න අදිමානෙන් ඉන්න අය සියලු කෙලෙස් සිඳිලා නෑ. නමුත් අර ධානය උපදවා ගත්තට පස්සේ හිතෙනවා මම කෙලෙස් සිඳලලයි මේ ඉන්නේ කියලා. ඊළඟට පින්වත්නි තවත් වතාවක පින්වත්නි උන්වහන්සේ එහෙම වඩිනකොට මේ සිතුල් පව්වේ සිතුල් පව්වේ පින්වත්නි එක්තරා ස්වාමින් වහන්සේ නමක් හිටියා උන්වහන්සේ වන්දනා කරලා ධම්මදින්න හාමුදුරුව ඇහුවා මේ ස්වාමීනි ඉතින් මොකද ඔබ වහන්සේ ලබාගත්තු විශේෂ ඵලයක් එහෙම තියනවද මොකද නැත්තේ? මේ ශාසනයේ යම් භික්ෂුවක් යමක් කළ යුතුයි නම් ඒක කරලා දැන් නුගක් කල් කිව්වා. ඒ කියන්නේ මම අද ඊයේ රහත්ුනේ කියලා එහෙම කිව්වා. පින්වත්නි එහෙමද? අහනවා ස්වාමීනි එතකොට ඔබ වහන්සේට යම් කිසි ඍදි ප්‍රාතිහාරයක් එහෙමත් පාන්න පුළුවන්ද? මොකද බැරි? පුළුවන් කිව්වා. එහෙනම් ස්වාමීනි ලොකු විලක් මවන්න බැයිද කියලා ඇහුවා. ඒ කියන නිමේෂෙන් උන්වහන්සේ මහ විශාල දිය විලක් මැව්වා. ස්වාමීනි හරිම ලස්සනයි. ස්වාමීනි ඔය දිය විලේ පියුම් මවන්න බැයිද කියලා ඇහුවා. එතනින් පියුම් මැව්වා. පින්නතුනේ මුළු මනින්ම පියුම් වලින් විල පිරීලා ඔය පියුම් අතර ස්වාමීනි විශාල පියුමක් මවන්න බෑද කියලා ඇහුවා. ඉස්සෙනින් මෙව්වා. ඔය පියුම් ගැබ ඇතුලේ තාම රූමත් ස්ත්‍රියක් ගී ගයමින් නටනවා මවන්න බෑද කියලා ඇහුවා. මොකද බැරි කියලා ඒකත් මෙව්වා. ඒකත් මෙව්වා. දැන් ධම්මදින්න හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ඔය ස්ත්‍රිය පිළිබඳව හොඳට මෙනෙහි කර කර ඉන්න කිව්වා. ඉන්න කියලා උන්වහන්සේ විහාරෙට ගියා. හුඟක් වෙලා මෙනෙහි කරන්න උනේ නැහැ. ස්ත්‍රිය ගැන හාත්පසින් මෙනෙහි කරනකොට ඉපදුනා මොකද්ද? රාගසිත. රාගසිත තේ මලං Brahmacharyan කියනවනේ. Brahmacharyaවට ස්ත්‍රිය කිලුටක් කියනවා. Brahmacharyaවට ස්ත්‍රිය කිලුටක් කියනවා. දේශනාවේ පින්වත්නි කියනවා ස්ත්‍රිය ක්‍රෝධ බහුලයි කියලා. බොහෝ කල ක්‍රෝධේ පවත්වනවා කියනවා. ඒවා දෝෂ. කොහොම නමුත් ස්ත්‍රී රූපේ පිළිබඳව හාත්පසින් මෙනෙහි කරනකොට උන්වහන්සේට රාගසිත ඉපදුනා දැන් තීරුම් ගත්තා මෙච්චර කාලයක් මම රහතෙක් කියලා හිතාගෙන හිටියට මගේ කෙලෙස් නිදිලා මගේ කෙලෙස් නිදිලා නැහැ පින්නතුනේ මෙන්න මේ වගේ පින්නතුනේ අධිමානයකට එළඹෙනවා පින්නතුනේ නැති මගඵල ලැබුවා කියාගෙන මේ සමත විදර්ශනා වශයෙන් කෙලෙස් ධර්ම විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන එක මේක අධික මානයක් අධික මානයක් දේවදත්ත හාමුදුරුවන්ට දේවදත්ත විපත්ති කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා දේවදත්ත හාමුදුරුව ඔය තරම් හානියක් කරගන්න හේතු වෙච්ච කාරණා කීපයක්. ඔය තරම් හානියක් දේවදත්ත හාමුදුරුව කරගන්න මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ පින්නතුනේ සරියුත් හාමුදුරුව වගේ දෙගුණයක් පෙරම් පුරපු කෙනෙක් නෙවෙයි. ඊතරම් පෙරම් පිරු උත්තමයා මේ තරම් හානියක් කරගන්න හේතු වෙච්ච කාරණා තිබ්බා. එකක් තමයි ලාභ සත්කාර වලට යට වුණා. ලාභ සත්කාර වලට යට වුණා. අජාසත් රජුරුවන්ගේ ලාභ සත්කාර පින්වත්නි මේ දේවදත්ත හාමුදුරුවන්ව ඒ ලාභ සත්කාර වලින් කුසල් මරාගත්තා පින්වත්. ඒකනේ බුදුරජාණන් වහන්සේ නොඑක් විට වදාලේ දාරුණෝ භික්කවේ ලාභ සත්කාරෙහි ලෝකෝ මේ ලාභ සත්කාර උපදිනවා කියන එක බොහොම දරුණු දෙයක්. බොහොම දරුණු දෙයක්. ලාභ සත්කාර උපදිනකොටම පින්නතුනේ අපි එකක් තේරුම් ගන්න ඕනේ. මේවා මගේ ළඟ තිබුණු දේවලුත් නෙවෙයි කියලා. එතකොටනේ අත්හරින හිත හැදෙන්නේ මේවා මගේ ළඟ තිබුණු දේවල් තිබුණු දේවල් නෙවෙයි. මේවා සදාකාලිකව තියෙන දේවලුත් තියෙන දේවලුත් නෙවෙයි. මේ අපිට රැකෙන්න තැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන දේවදත්ත හාමුදුරුවන්ට නොලැබූ ඵල ලැබුවා දැන් මට ආය කරන්න දෙයක් නැහැ කියලා කරන්න දේවල් තියෙද්දි හිතුණා මොකද දේවදත්ත හාමුදුරුව මේ කියනා වූ ලෞකික ධාන උපදවගත්තු කෙනෙක් පංච අභිඥා අෂ්ට සමාපatti උපද්දවගත්තු කෙනෙක් දේවදත්ත හාමුදුරුව කියන්නේ කුසලතා නැති කෙනෙක් නෙවෙයි. උත්සාහය නැති කෙනෙක් නෙවෙයි. නමුත් මොකද වුනේ? පාර නිර්වුල් කරගන්න බැරි වුණා පින්නතුනේ. පාර නිර්වුල් කරගන්න බැරි වුණා. ඊළඟ පියවරට තියාගන්න බැරි වුණා අඩිය. ඉදිරියේදී ඒව සාකච්ඡා වෙනවා. එතකොට බලන්න එහෙනම් පින්වත්නි අධික මානයක් උපදින්නේ කාටද? සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් පින්නතුනේ යම් කිසි කෙනෙක් විස්කම්භන වශයෙන් කෙලෙස් ධර්ම දුරු කරන්නට යටපත් කරන්නට ප්‍රහාණය කරන්නට කටයුතු කරනවා නම් අන්න ඒ ශ්‍රාවකයාට තමයි පින්නතුනේ මේ කියන විදිහට ඇති වෙන්නේ අධික මානය එකී අධික මානය පින්නතුනේ අපිව ප්‍රතිපදාවේ ඉදිරියට අරගෙන යන්න දෙන්නේ නැහැ ඒ අධිමානය ඇති වුණාට පස්සේ ඒ ධානයේ සුවය ඇලිලා ඉන්නවා. ආ මම දැන් මේ නිවන තමයි විඳින්නේ කියලා අර ධාන සුවය ඇලෙනවා. පැහැදිලිද? හරියට මොන වගේද? මහා රෑක පින්නතුනේ බස් එකක ගිහිල්ලා තව හැතැම් 100ක් විතර යන්න තියෙද්දී ආ මෙතන තමයි බහින්න තියෙන තැන කියලා මගින් දැස්සා වගේ. ඒ වගේ. ඒ නිසා පින්වත්නි අපි ඒ වගේ අන්ධකාරයකට වැටෙනවා. මෙතන තමයි තැන කියලා හිතන නතර වෙනවා සමහරව. නමුත් තව යන්න එහෙමමයි. මේ පළවෙනි ධානයේ ලෞකික ධානවල පළවෙනි ධානය. ඒ ධාන සුවය විඳිනකොට හිතෙනවා මම දැන් කෙලෙස් ඉඳා කියලා. හිතන්නකො බලන්න. ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා තානංකෝ පනේතං චුන්ද විජ්ජති යං ඉදේකච්ඡෝ බික්ඛෝ විතක්ක ਵਿਚාරාණං රූප සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං පීති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරෙය්‍ය යම් භික්ෂුවක් ඉන්නවා ඡුන්දය විතර්ක ਵਿਚාරයන් සංසිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති හිතේ උතුම් එකඟ භව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගන්න දැන් ඉස්සෙල්ලා විතර්ක ਵਿਚාර තිබුණා එහෙනම් දෙවෙනි ධානයේට දැන් පළවෙනි ධානයේ ඇලුණු කෙනා කොහොමද ඉන්නේ? කාමයයි වස්තුකාම ක්ලේශකාම අපේරලා නමුත් අරමුණ නංවමින් නංවපු අරමුණේ සිත හසුරුවමින් විතර්ක ਵਿਚාර සහිතව ඉන්නවා. ඒ සුවය විඳින තුරා පින්වතුනේ විතර්ක ਵਿਚාර සමනය කිරීමෙන් ලබන්නා වූ දෙවෙනි ධානයට එන්න බෑ. අතනින් හිත ගැලවෙන්න ඕන පින්වතුනේ දෙවෙනි ධානයේට දෙවෙනි ධානයේට පැමිණෙන්න නම් ඒ සුවය අතහරින්න ඕනේ. එන පළවෙනි ධානයෙන් ලත් පළවෙනි ධාන සුවය අතහරින්න ඕනේ. හැබැයි අතහරින්න නම් ඔහු මේ වෙනකොට ඉන්න ඕන පින්නතුනේ මේ ධානය පිළිබඳව මේ සුවය පිළිබඳව විදර්ශනාව ඒ සුවයේ ඇලීම දුරු කරලා තියෙන්න ඕනේ. ඒ නැත්තම් ඒ සුවේ ඇලෙනවනේ. එතකොට දෙවැනි ධානයේදී පින්නතුනේ විතර්ක ਵਿਚාර සංසිඳෙනවා. විතර්ක ਵਿਚාර සංසිඳිලා අජ්ජත්තං සම්පසාදනං තමන් තුල ඇතුලාන්තින්ම ඇතිවෙනවා පින්නතුනේ ප්‍රසාද භාවයක් එකඟ භාවයක් චේතසෝ ඒකෝදි භාවං කිව්වේ ඒකයි. සිතේ එකඟ භාවයක්. පළවෙනි ධානයේදී විතර්ක ਵਿਚාර තිබුණා. දෙවෙනි ධානයේට එනකොට විතර්ක ਵਿਚාර විතර්ක ਵਿਚාර නෑ. දැන් අරමුණ සිතෙන් නංවන්නේවත්, ඒ අරමුණෙහි සිත හසුරුවන්නේවත් නෑ. එහෙනම් මේ කියන විතර්ක ਵਿਚාර දෙක දුරු කරලා දැන් සිත තුල තියෙනවා සමාධියක්. ඇතුලාන්තින්ම හටගත් පින්වත්නි ඇතුලාන්තින්ම හටගත්ා වූ ප්‍රසාදය මුල් කරගෙන සිත එකඟ වෙනවා. දැන් සිත අරමුණක් ඔස්සේ එකඟ කරන්න නැහැ. පැහැදිලිද? සිත අරමුණක් ඔස්සේ එකඟ කරන්න නැහැ. සිත එකඟ කරලා ඇතුලාන්තේ උපන් ප්‍රසාදයෙන්ම පින්වතුනේ සිතේ උතුම් එකඟ බව ඇති කරලා විතර්ක ਵਿਚාර රහිත විතර්ක ਵਿਚාර සහිත සමාධිය. පින්වත්නි සති සමාධි දෙකේ වෙනසක් තියෙනවනේ. මොකද්ද සති සමාධි දෙකේ වෙනස? සම්මා සති කිව්ව ගමන් ඊළඟට කියන්නේ සම්මා සමාධි. සම්මා සතියෙන් කරන්නේ ඇත්තටම බලපුවාම අරමුණ නංවමින් ඒ අරමුණ ඔස්සේ හැසිරවීම නේද? අරමුණට නංවමින් ඒ අරමුණ ඔස්සේ හැසිරවීමනේ සම්මා සතියෙන් කරන්නේ. දැන් මෙතන කියනවා දැන් පළවෙනි ධානයේදී සමාධිය ගැන කතා කළේ නැහැ. එහෙනම් මේ වෙනකොටත් පින්නතුනේ ආරෂ්ඨාංගික මාර්ගයේ යම් මාර්ගාංග ගණනක් ලෞකික ධාන මට්ටමෙදි තුලදී පින්නතුනේ පිළිලා. දැන් ඊළඟ අවස්ථාවේදී කියනවා සමාධිය විතර්ක ਵਿਚාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය. සමාධියෙන් හටගත් ප්‍රීතිය. ඒ ප්‍රීතිය එක්කම තියෙනවා පින්නතුනේ සැපය. ප්‍රීතිය හා සැපය තියෙනවා. ද්විතීය ධානයේට පැමිණිලා වාසය කරනවා. දැන් ඔන්න ද්විතීය ධානයේටපත් වෙලා ඒ සමාධි සුවය විඳිනකොට පින්නතුනේ ඒ සමාධි සැපය විඳින කෙනාට හිතෙන්න පුළුවන් ආමන් දැන් සියලු කෙලෙසුන් නැකලා ඉන්නේ කියලා. නමුත් ඒක සමාධියක්. සමාධිය කියන්නේ නිවන නෙවෙයි. පැහැදිලිද? සමාධිය කියන්නේ නිවන නිවන නෙවෙයි. එතකොට දැන් බලන්න පින්වත්නි ඒකත් අදිමාත්‍ර මානයක් කියනවා. මොකද්ද දෙතිය අධ්‍යානයේ සුවය විඳිනකොට ඊළඟට පින්වත්නි ඒ සුවය විඳිලා ඒ සුවය අතහරින්නේ මම සියලු කෙලෙසුන් සිඳලා ඉන්නේ කියලා හිතනම ඒක අදි අදිමානයක් කියනවා. අදිමානයක්. නමුත් චුන්ද ඒක මේ තථාගත ධර්මයේහි මේ ආත්ම භාවයේ විඳින සැපයක් විතරයි කියනවා. ඒක සසරෙන් නික්මීම නෙවෙයි. ඒක දුක් කෙලවර වීම ඒක දුක් කෙලවර වීම නෙවෙයි කිව්වා. ඒක මේ ජීවිතේ විඳින සැපයක් කිව්වා. දැන් තවත් දෙයක්. සමහර ශාසනවල සමහර ශාස්ත්‍රූවරුත් ශ්‍රාවකයෝ දෙගොල්ලම මේ තැන් වලටපත් වෙලා මම රහත් වුණා කියලා කිව්වා. නිගණ්ඨනාත පුත්තත් කිව්වා. නිගණ්ඨනාත පුත්ත හිටියේ පින්නතනේ මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ. නිගණ්ඨනාත පුත්ත කියන කෙනා හිටියේ ඇත්තටම මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ ඉඳපු කෙනෙක්. නමුත් එයාලා කිව්වේ රහතෙක් කියලා. දැන් හිතන්න ඕන මේ ශාසනය කොහොම ශාසනයක්ද කියලා. ඒ අය මේ මම රහත් වෙලයි ඉන්නේ කියලා හිතපු තැන අපේ ශාස්ත්‍රොන් වහන්සේ පෙන්නනවා ඕක මේ ජීවිතේ ලැබෙන පොඩි සැපයක් කියලා. එතකොට උන්වහන්සේ පෙන්වන නිවන ගැන උන්වහන්සේගේ අවබෝධයේ වැටහීම කොහොම වෙන්න ඕනද අපිට තේරෙන්නේ නැති කියන ගැටලුව. පැහැදිලිද මම මේ කියන්නේ? කෙනෙක් මම උදාහරණයක් ගන්නම්කෝ මේ ලෞකික ලෝකයෙන් කෙනෙක් කිව්වොත් එහෙම මට කෝටි 50ක් තියෙනවා ධනෙ කියලා උද්දාමෙන් කිව්වම තවත් කෙනෙක් කිව්වොත් එහෙමද ඕකක් ගානක්ද කිව්වොත් අපිට එයා ගැන මොකද හිතන්න තියෙන්නේ එතකොට එයා ළඟ කොහොම ඇද්ද ඒකම නේද අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතන්න තියෙන්නේ. ඒ අය මේ පළවෙනි ධානයේ ලබාගෙන මම රහත් වෙලා ඉන්නේ කියලා අභියෝග කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චුන්ද ඕකනම් මේ ශාසනයේ සල්ලේකයක් නෙවෙයි. ඕක මේ ජීවිතේ ලබන්න තියෙන සැපවත් විහරණයක් සැප වාසයක් කිව්වා. මේ ජීවිතේම ලබන්න තියෙන සැප වාසයක් කිව්වා. ඕක නිවන නෙවෙයි කිව්වා. එතකොට ඒ නිවන උන්වහන්සේගේ කොහොමද? ධාන සුවයේ පළවෙනි ධානයේ ඇලිච්ච කෙනත් ඒ ධාන සුවයෙන් ඇලිලා රහත් කියනකොට ඒ නිවනේ තියෙන සුවය කොහොමද? මේක අපිට තේරෙන්නේ නැති එකක් නේ තියෙන්නේ. නමුත් මේ පමණකින් තේරුම් ගන්න පුළුවන් මේක මෙහෙමනම් එතන මෙහෙම ඇලෙනවා නම් ශාස්ත්‍රූවරු කියා ගන්න අයත් ඒ භාග්‍යතුන් වහන්සේ අපිට යන්න පෙන්නන නිවන කොහොම එකක් වෙන්න ඕනද කියලා. නේ. ශාසනය ඇතුලේ මේ දෙවැනි ධානයක් පින්නතුනේ ඒක ශාසනික ඵලයක් නෙවෙයි. ඒක ඊටාම తాවකාලික වෙච්ච සැප විහරණයක් විතරයි කියනවා. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙවනුව දෙවැනි රූපාවචර ධානයේ පිළිබඳව. ඊළඟට පින්වත්නි බලන්න තානංකෝ පනේතං චුන්ද විජ්ජති යං ඉදේකච්චෝ බික්ඛු පීතියාච විරාඝා උපේක්ඛ උපේක්ඛකෝච විහෙරෙය්‍ය සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවදෙය්‍ය පටිසංවේදෙය්‍ය යං තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති පින්වත්නි යම් කිසි කෙනෙක් චුන්දය මේ ශාසනයේ ප්‍රීතියද හැරපීමෙන් කියන්නේ ප්‍රීතියත් අතාරිනවා සමහර අය මේ ප්‍රීතියට පැමිණිලත් නැතුව රහත් කිව්වා බුදුහාමුදුරුව අපිට පෙන්නනවා ඔය කියන ප්‍රීතියත් අතාරින්න කියලා යම් කිසි කෙනෙක් මහණෙනි ඒ ප්‍රීතියත් අතහැරලා උපේක්ෂකව කියන්නේ සැප වාසයක්වත් දුක් වාසයක්වත් ගැන එහෙම එකක් නෙවෙයි උපේක්ෂකව උපේක්ෂකව සිහි ඇතිව මනා නුවණින් යුක්තව වාසය කරනවා මනා නුවණින් යුක්තව වාසය කරනවා දැන් එයා ඒ ප්‍රීතිය ගැනවත් පින්නොතනේ සිත තබලා නැහැ ප්‍රීතිය නැතුව නෙවෙයි දැන් මේ වෙනකොට එයා ප්‍රීතිය අතහැරලා තියෙනවා එයාට ඕනේ මේ ප්‍රීති වෙවි ඉන්න නෙවෙයි මේ ශාසනයේ දැන් මේ පින්වත්නි තුන්වෙනි මේ ශාසනයේ ඇතුළෙම දෙයක් නෙවෙයි. නමුත් ආසන ප්‍රතිපදාවේදී මේව උපද්දවන්න පුළුවන්. තුන්වෙනි ධානයේට එන්න බෑ පින්නතුනේ අර ප්‍රීතිය එලිලා නම් ඉන්නේ. හැබැයිද? තුන්වෙනි ධානයේට එන්න බෑ. පින්වත්නි එතකොට ප්‍රීතිය හැරදාලා හැරදාලා කියන්නේ ප්‍රීතිය නැති කරගන්නවා කියන එක නෙවෙයි. ප්‍රීතිය නැති කරගන්නවා කියන එක නෙවෙයි හැරදානවා කියන්නේ. මේක තමයි මම හෙව්වේ කියලා එතන නතර වෙන්නේ එයා තවත් විමසීමක ඉන්නේ. එයා ඉන් ඔබ්බෙහි යනවා. මනා නුවණින් යුක්තව වාසය කරයි කයින්ද සැප විඳි කයින් සැප විඳීද යම් ධානයක් යම් ධාන හේතුවකින් තෘතීය ධානයෙන් යුක්ත වූ ඔහුට උපේක්ෂක වූයේ සිහි ඇත්තේ සුවසේ වසන සුළුයි බුද්ධාදී ආර්යෝ පසසනවා දැන් ඔන්න තුන්වෙනි ධානයේ පිළිබඳව මේ කියන්නේ මොකද්ද ප්‍රීතියත් අත්හැරලා කයින්ුත් සැපයක් විඳිනවා කයින්ුත් සැප විඳින්නේ කය සංසිඳිලා නිසා. කය සංසිඳිලා දැන්. කය සංසිඳීමෙන් පින්වත්නි කායිකත් සුවයක් විඳිනවා යම් ධාන හේතුවකින් ෘතිය ධානී යුක්ත වූවට උපේක්ෂක වූයේ සිහි ඇත්තේ සුවසේ වසන සුළුයි බුද්ධාදී ආර්යෝපස සද්ද ඒ ෘතිය ධානයේට පැමිණ වාසය කරන්නේය යන මේ කාරණයක් විද්‍යමාන වේද චුන්දහම්දුරන්නේ කියනවා ඡුන්දය දැන් ද්විතීයි අධ්‍යාන ගැනනේ කතා කළේ තෘතීයි අධ්‍යානයේට පැමිණිලා ඉන්නවා යම්කිසි කෙනෙක් ප්‍රීතියත් අතෑරලා මොකද්ද කියන්නේ පින්වත්නි සැපයෙන් වාසය කරනවා කායිකවත් සැපයක් විඳිනවා කාය සංසිඳිලා කායිකවත් සැපයක් ඇතිව උපේක්ෂකව හොඳ සිහිනුවණින් සුවෙන් වාසය කරනවා ධානා සුවයෙන් එහෙම වාසය කරන කෙනාටත් හිතෙන්න පුළුවන් මම සියලු කෙලෙස් සිඳලයි ඉන්නේ සල්ලේකේත පැමිණිලයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කියන තෘතීය ධානයත් මේ ශාසනයේ නම් ආර්ය විනයට අනුව නම් මේ ජීවිතේ ලබන්න තියෙන සැප විහරණයක් සැප වාසය කිරීමක් පමණයි මේ ශාසනයේ ඵලය ඕක ඕක නෙවෙයි කියන එක නෙමෙයි කියන්නේ. මේ ශාසනය ඔහොම ඵලයක් බලාපොරොත්තු වෙන ශාසනයක් නෙවෙයි. ඕක తాවකාලික මේ ජීවිතේම ලබන්න තියෙන සැප වාසය කිරීමක් පමණයි කියනවා. පින්වත්නි අපි අද සාකච්ඡා කළේ රූපාවචර ධානවලත් පින්වතුනේ තුන්වැනි ධානයේ පිළිබඳව අද ධම්මානුපස්සනා දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා මේ උතුම් දේශනා මාලාව ඔබට ලැබෙන්නේ අපේ පින්වන්ත වෛද්‍ය කමානී මායාදුන්න මෑණියන් රුක්ලන්ත මායාදුන්න පියතුමන් කියන දෙපළගේ පුණ්‍යවන්ත දායකත්වයෙන් වගේම අපේ හේමක ඩයස් මහත්මාණන්ගේ සංවිධායකත්වයෙන් මේ උතුම් ධම්මානුපස්සනා දේශනා මාලාව ඔබට දායාද වෙන්නේ එනිසා මේ සියලු දෙනාටම මේ උදාරතර වූ කුසල සම්පත් ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදු රජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා